මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා කල්ුවර රෑ සඳක් වගේ අහසේනුම ඉන්නවානම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න